රසවින්දනය සමග අධ්‍යාපනය ලබා දෙන වැඩසටහනයි ලලිත කලාලය. වැඩසටහන ඉදිරිපත් කරන්නේ නිවලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්ද්‍රදාස බෝගොඩ. එක් එක් කාල වකවාණු වල ලෝකයේ නොයෙක් රටවල විවිධ කලාකරුවන් බිහිවීම සිරිතයි. රටකට හෝ සමස්ත ලෝකයටම ඒ කලාකරුවන්ගේ නිර්මාණ කුසලතා නිසා ගෞරවයක් මෙන්ම ප්‍රසිද්ධියක් ලැබෙනවා. සමහර කලාකෘතීන් පිළිබඳව කතා කිරීමේදී ඒ අසවල් රටේ නිර්මාණයකයි කියන අවස්ථා එමටයි. එයින් එම නිර්මාපකයාට මෙන්ම රටටද සුවිශේෂී අනන්‍යතාවයක් ලැබෙනවා. අද ලලිත කලාලය වෙන්වන්නේ දෙස් විදෙස් අග්‍රගණ්‍ය සංගීත කලාකරුවන් කීප දෙනෙක් පිළිබඳ කෙටි චරිතාපදාන හා ඔවුන්ගේ කෘති රසවින්දනයට. පළමු කොට මොහමඩ් ගෞස්තම් මහා සංගීතවේදියා පිළිබඳව අවධානය යොමු කරමු. ඉන්දියාවේ බැංගලෝර් නගරයේ මොහමඩ් ගවුස් උපත ලැබුවා. ළමා වියේදීම ගෙදරින් බැහැර වූ ගවුස් අබ්දුල් සතාර් ખાન වික්‍රම මල්හෝත්‍රා සහ අහමඩ් ශන්දේස් ખાન ආදී සංගීතඥයින්ගේ ඇසුරට පත්ව ඔවුන්ගෙන් සංගීතය උගෙනුමට අවස්ථාව කරගත්තා. සංගීතය පිළිබඳ සෑහෙන ප්‍රවීණත්වයක් ලැබූ පසු බැංගලෝර් ප්‍රාන්තයේ ඒ අවට පිහිටි නගරවලත් වේදිකා නාට්‍ය, මුද්‍රා නාට්‍ය සහ නැටුම් සංදර්ශන ආදී සඳහා සංගීතය සැපයුවා. ගවුස් සර්පිනා වාදනයේ දක්ෂයෙක්. එයින් ශ්‍රාවක සිත් වශී කරගත්තා. Tamanගේ අනාගත වාසනාව ඇත්තේ ලංකාවේයි කල්පනා කළ මොහමඩ් ගවුස් 1930 දී ලංකාවට ආවා. ඔහු සර්පිනාවෙන් බිහි කළ කර්ණ රසායන සංගීතයේ ඇසූ නීතිඥ ජෝන් ද සිල්වා සිරිසේන විමලවීර ආදී මෙරට නාට්‍යකරුවෝ ඔහුට තම නාට්‍යවල සංගීතය භාර කළා. ඒ අනුව ඔහු ශ්‍රී වික්‍රම වෙස්සන්තර රොඩි කෙල්ල ආදී නාට්‍යවල සංගීතය සැපයුවා. ශාන්ති කුමාර සෙනවිරත්න මහතා මුණ ගැසීම ගෞස්ට දෛවෝපගත සිදුවීමක් වුණා. ශාන්ති කුමාර් අශෝකමාලා චිත්‍රපටයට සංගීතයේ සැපීමේ කාර්යය ගෞස්ට භාර කළා. ඉන්පසු සංගවුණු පිළිතුර නම් සිනමා පටයේ සංගීතයත් ඔහුට පැවරුණා. රුක්මනී දේවි, සුසිල් ප්‍රේමරත්න, WD ඇල්බර්ට් පෙරේරා, මොහිදීන් බෙග් ගෞස්ගේ සංගීත නිර්මාණවලට දායක වූ ගායක ගායිකාවෝ වුණා. එදා WD ඇල්බර්ට් පෙරේරා අද පණ්ඩිත අමරදේව නම් මහා සංගීතඥයා දොරට වැඩමවීම ගෞස් විසින් ශ්‍රී ලංකාවේ සංගීත කලාවට කරලඳ මහඟු සේවයක් ලෙස සැලකෙනවා. ජර්මනියේ හැම්බර්ග් නුවර ජොහන්නස් බ්‍රාම්ස් සංගීතඥයෙකුගේ පුතේ. ඔහුගේ පළමු සංගීත ගුරුවරයා තම පියා. පියතුමා තම පුතාට වයලීනයත් පියානෝවත් වැයීමට ඉගැන්වුවා. වයස 14 දී පියානෝ සඳහා සංගීත රචනා ලිවීම වේදිකා සංදර්ශනා ප්‍රසංගවල පියානෝව වාදනය කිරීම ළමුන්ට පියානෝ පාඩම් උගන්වීම අවන්හල් සමාජශාලා ආදී ගායන වාදන පැවැත්වීම මගින් ජීවිකාව ගෙන ගියා 1853 දී බ්‍රාම්ස්ගේ කුසලතා හඳුනාගත් හංගේරියානු ජාතික එඩුවාඩ් රෙමනි නම් ප්‍රකට වයලීන වාදකයා Tamanගේ සහායකයෙකු ලෙස සේවයට යොදාගත්. රෙමණිගේ නිවසේදී එකල ප්‍රවීණ සංගීතවේදීන් වූ ෂූමාන්, ජෝකිම් සහ ලිස්ට් ඇසුරු කිරීමෙන් බ්‍රාම්ස් බොහෝ දේ ඉගෙන ගත්තා. බ්‍රාම්ස්ගේ දස්කම් ලොවට හඳුන්වා දුන්නේ ලිස්ට්. වියානාවට පැමිණි බ්‍රාම්ස් මිය යන තුරුම සංගීතය ඉගැන්වීමේ යෙදුණා. එසේම අවිවාහකව සිටියා. බ්‍රාම්ස් අද පවා බීතෝවන් සහ බාක් යන ශ්‍රේෂ්ඨ සංගීතඥයින් සමග සම තත්වයෙන් සැලකනු ලබනවා. ඔවුන් තිදෙනා හැඳින්වූයේ බී ට්‍රිනිටි හෙවත් බී ත්‍රිත්වය යනුවෙන්. දැන් බ්‍රාම්ස්ගේ නිර්මාණයක්. Thank you. 1902 දී දංකොටුව නම් ගමේ උපත ලැබුවේ මර්සලින් ජයකොඩි පියතුමා. පියා කතෝලික බැතිමතෙක්, මව බෞද්ධ කාන්තාවක්. මව ඔහුට කුඩා කාලයේදී ජාතක කතා, දුටු ගැමුණු චරිතය, දසමහා යෝධයන් පිළිබඳවත් යසෝදරාවත, වෙස්සන්තර ජාතකය, ලෝවැඩ සංගරාව, සුභාෂිතය යන පොත්වල කවි, ජන කවිත් කියා දුන්නා. පියා ඔහු දේවස්ථානයට කැඳවාගෙන ගොස් බයිබල් කතා, ජේසුස්තුමා හා මරියතුමි පිළිබඳ කතා හා පාවුලු හා පේදුරු ආදී ශාන්තුවරයන් පිළිබඳ පුවත් කියා දුන්නා. මූලික අධ්‍යාපනය අවසන් කොට උසස් අධ්‍යාපනය සඳහා සාන්ත ජෝසප් විදුහලට ඇතුළු වී ග්‍රීක, ලතින් හා ඉංග්‍රීසි භාෂාවන් මැනවින් ඉගෙන ගත්තා. 1927 දී පූජකවරය ලබා මාදම්පේ ජායල පමනුගම ආදී මේසම් කීපයක මහා ආගමික මෙහෙවරක යෙදුණා. ජයකොඩි පියතුමාගේ පොදුජන නැඹුරුව දේශීයත්වය ඉවසීම නිර්හංකාර චාම් ගති පැවතුම් නිසා කිතුණුවන් අතර මෙන්ම බොදුණුවන් අතරද මහත් ජනාදරයට පත් වුණා. එතුමා ගැයුම වැයුම පබැඳුම හා කාව්‍ය රචනයේ දස්කම් පෑවා. රේකාව සිංහල සිනමා සිත්තමේ සුදු සඳෙලියේ වෙසක් කැකුළු සීගිරි ලඳකගේ ආදී ගීත නිබන්ධනය කළේ ජයකොඩි පියතුමා. එක් නත්තල් සමයකදී මර්සලින් ජයකොඩි පියතුමා මෙසේ කිව්වා. මගේ නත්තල කුසට ආහාරක් නොලබන දුගියා බඩ පුරා බත් කනදාය මහා මානව දයාවක් ප්‍රකට කළ ජයකොඩි පියතුමාගේ පද නිර්මාණයක් දැන් සුජිත් සිං ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ ගංගාපූර් නගර නම් කුඩා නුවර සීක් පවුලක උපත ලැබුවා. ඔහු කුඩා කාලයේ සිට සංගීතයට ඉමහත් ඇල්මක් දැක්වුවා. මූලික අධ්‍යාපනයෙන් පසු සිං ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තා. ඉන්පසු එවකට සිටි ප්‍රවීණ සංගීත ගුරුවරුන්ගෙන් ගායනය හා වාදනය ඉගෙන ගත්තා. ජග්ජිත් සිං ගසල් භජන් කවාලි සහ තමන් අයත් සීක් සංස්කෘතියට ආවේනික විවිධ ගායනයන් ව්‍යාප්ත කිරීමට දායක වූ ගායකයෙක්. ඔහු සිනමා හා වේදිකා නාට්‍ය කීපයකට සංගීතය සැපයීමෙන් ජනප්‍රියත්වයට පත් වුණා. ජග්ජිත් සිංට ඉන්දීය රජය පද්ම භූෂණ සම්මානයෙන් පිදුවා. දැන් ජග්ජීත් සිංගේ ගසල් ගායනයක්. you Yeah. සංගීතංශය ඉදිරිපත් කළ ලලිත කලාලය වැඩසටහනයි. අද සුපුරුදු පරිදි ලලිත කලාලය වැඩසටහන ඉදිරිපත් කළේ නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්ද්‍රදාස පෝකොට. Thank you. ගුවන් විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ලලිත කලාලය නිෂ්පාදනය කළේ දීකා විමර්ශනී හඳුබල